ධර්ම දේශනාව පවත්වනු ලබන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 කරන අපි පස්සේ ධර්ම දේශනාව ඒ ධර්ම දේශනාවෙන් අපි ඒ ආනාපාන සතිය මාර්ගයෙන් සර්වචන් වහන්සේ දේශනා කොට ඇස් පරිදි කොහොමද කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කි ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ නැත්නම් මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට ආනාපානයේ මොන මොන ආකාරයෙන් පරිණාමයටපත් වෙනවද රූපාන්තරණයකටපත් වෙනවද වෙනස් වීමකටපත් වෙනවද කියන එක අපි මේ වෙනකොට මේ ශක්ති ප්‍රමාණේ මූලධර්ම පැත්තක් ඒ ප්‍රමාණේ ප්‍රායෝගික පැත්තක් ඇතුව විග්‍රහ කරගන්න යෙදුණා. දැන් ඊගාවට මේ විස්තර කරන ලද කොටස එකක් එකක් කෝකද කායන පස්සනාව කෝකද වේදනාන පස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා ප්‍රශ්න කරලා ඒ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් සරුවචන් වහන්සේ මේ ආනාපාන සතිය සම්බන්ධයෙන් ඇති මේ 16 ආකාරයේ හතරක් හතරක් හතරක් හතරක් වශයෙන් කායනුපස්සනාවට හතරයි වේදනානුපස්සනාවට හතරයි චිත්තානුපස්සනාවට හතරයි ධම්මානුපස්සනාවට හතරයි කිය කඩලා පෙන්නනවා. ඒක ආස්වාද ප්‍රස්වාස වශයෙන් කරනවනම් මේ 16 ආකාරයේ 30 ආකාරයකට වැටෙනවා. ඒ කොහොම කෙරුවක්වත් ඒ බෙදීම එහෙමයි. ඊට පස්සේ ਸਰවචනාංශයේ ඒ කාටත් සැක දුරු කිරීම සඳහා ප්‍රශ්නයක් වශයෙන් නගනවා කතං භාවිතා භික්කවේ කතං බහුලී කතා චත්තාරෝ සතිපට්ඨාන සත්‍ය සත්‍තාරේ සතිපට්ඨාන සත්‍යබොජ්ජංග පරිපූර්ණයි. මහණෙනි කෙලෙස වඩන ලද සතර සතිපට්ඨානයේද මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ කිරීම පිණිස එළඹී පෙළඹී වාසය කරන්නේ පෙළඹුමක් දෙන්නේ. කතම් භාවිතා භික්කවේ චතුර සතිපට්ඨාන කතම් බෞලී කතා සත්ත පොඥාංගයේ පරිපූර්ණ. පළවෙනි එක තමයි අපි විසඳගත්තේ මේ ආනාපාන සති භාවනාව නැත්නම් ආනාපානී කෙරේ සතිය පිහිටීමේ මාර්ගයේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා කියන වෙනමදෝ කියන සැකේ දුරු වෙන්නත් වෙනවා කියන අනිශ්චිත භාවය ඇති කරගන්නත් මේ සූත්‍ර අපි සාකච්ඡා ඊගාවට මේ ආකාරයෙන් සතර සතිපට්ඨානෙ වැඩුවොත් ඒ සතර සතර සතිපට්ඨානෙ ඉබේම නැත්නම් ඒ වර්ධනයෙන්ම ඒකේ ප්‍රවර්ධනයෙන්ම පොඥංග ධර්ම ටික වැඩෙනවා කියන එක සර්වඥාන්සි මුලින්ම දේශනා කළා තුරා දැන් මෙතෙන්ට එනකොට සතර සතිපට්ඨානයේ නිමාවට එනකොට සර්වඥාන්සි විශේෂ ප්‍රශ්නේ අහලා කොහොමද මේ සතර සතිපට්ඨානයේ මාර්ගයේ සත්බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙන්නේ කියලා. ඒක සඳහා සඳහන් කරනවා යස්මින් සමයේ වික්‍රේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීරෝපි අபிච්ඡා දෝමනසං උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුත්තා කියලා මහණෙනි යම් අවස්ථාවක යෝගාවචරේ කායේ කායානෝ බලන සුළුව කායේ කායානුපස්සී විහෙරති ආතාපි ආතාප වීර්ය අතනොහරින වීර්ය, පැහැරනොතබන වීර්ය, ආරද්ධ වීර්ය සහිතව සම්පජානෝ බුද්ධිය සහිතව සතිමා සතිමත් වූ කෙනෙක් වශයෙන් විනය ලෝකයේ අභිජ්ජා දෝමනසං එදිනදා ජීවිතයේදී හෝ සක්මන් භාවනාවේදී හෝ පරියන්කේදී හෝ අභිජ්ජා දෝමනස කියන අභිජ්ජාව නම් දැඩි ලෝභය දොමනස්සේ නම් වූ ද්වේෂය පදනම් කරගත්ත ඇති දොමනස් භාවයේ දෙක ශික්ෂණය කරනවද විනයනය කරනවද ආන් ඒ වෙලාවේදී උපටිච්ඡස්ස තස්මින් සමේ උපටිච්ඡස්ස තස්මින් සමේ බුක්කු සති හෝති අසම්මුත්තා මේ විදිහට හතාප වීර්යයෙන් යුක්තව සම්පජඤ්ඤේ සම්මු ඥාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව භාවනාවේදී ඇති වෙන මේ අන්ත දෙක ගැටීම සහ ඇලීම දෙක දුරු කිරීමට කටයුතු කරනකොට ඒ පුද්ගලයාට මේ සතිය එළඹ විලා වාසය නැත්තම් අර පරිමුඛං සතිය උපට්ඨ පෙත්වා කියන විදිහට පෙරමුණට එනවා සතිය එළඹ වාසය කරනවා එළඹ සතිය පිහිටනවා සති සම්ප්‍රයුක්ත වෙනවා අඛණ්ඩ වෙනවා කියන එක සර්වතනසේ දේශනා කරනවා ඒක නිසා සතිය කියන එක එළඹිලාද නැද්ද කියන එක තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ මොකද මේ કોઈ හැම චිත්තක්ෂණයකම ඒ අභිධර්ම ක්‍රමයෙන් නැත්නම් මේ අටකතා යෝගයේදී විතර කරපු ක්‍රමයට ඇති චෛතසික ටික බලනකොට මේ සතිචෛතසික හැම වෙලාවෙම කියන සතිචෛතසිකයන් අතර. ඉන්සා සතිචෛතසිකේ අපිට හඳුන්වා දීමක් මෙතෙන්දි කරන්න ඕන කමක් නැහැ. මේක පරිමුඛං සති උපට්ඨපෙත්වා කියන්නේ සතියට ප්‍රමුඛ තැන දීම සතිය එළඹි වාසය කිරීම සතිය පිහිටුවාලීම තමයි මෙතනදී මේ කෙරේ. එතකොට මේ සතිය එළඹිලා ඉන්නවද සතිය මුල් තැනගෙන තියෙනවද කියලා දැනගන්න නම් කායේ කායානුපස්සී විහෙර. කායේයි කායානුව බලන සුභගත කරා. අපි සාමාන්‍යයෙන් භාවනාවකින් තොරව මේ කය දිහා බලනකොට බලන්නේ ඒක විවිධාකාර අර්ථ විවිධාකාර නම් වණන් දීලා මේ කය අපි සමහර වෙලාවට බරේස වීමේ දුමු කරයක් විදිහට පාවිච්චි කරනවා සමහරවිට ලීවර් යන්ත්‍රයක් විදිහට පාවිච්චි කරනවා ඒ වගේම තමන්ගේ කය රූපලාවන්‍ය විදිහට පාවිච්චි කරනවා එහෙම නැත්නම් අනිත් ඇයට ගහ බැන ගන්න රණ්ඩු කරන්න පාවිච්චි කරන විවිධාකාරයෙන් මේ කය අපි සතියෙන් තොරව පාවිච්චි කරනකොට හැම වෙලාවකම ඒ කය පිළිබඳව අපි විවිධ මේ විස්කන් වීම හිතෙන් හෝ නැත්නම් කායික වශයෙන්. ඉතින් ඒ වෙනුවට කයෙහි කය අනුව බලන සුළු කියලා කියන්නේ මේ කය කියලා කියන්නේ ස්කන්ධයක්, අන්දක්, රාශියක්. කියන අදහසෙන් ඒ කියන විදිහේ වැඩක් කරන ක්‍රමය එහෙම නැත්නම් රාගය උපදවන ක්‍රමය එහෙම නැත්නම් දේවල් බලන්න යන පුළුවන් අහන්න යන්නේක ගඳ බලන්න රස බලන්න කියනම නතර කරලා කයේ කයano බලන සුදු ගත කරනකොට ප්‍රධාන වශයෙන් මේ හුස්ම තමයි ප්‍රාණය ඉතිපත් වෙනවා. අන්නේ කයේ කයano බලන සුදු ඉන්නකොට වීර්යවන්ත නුනොත් අනිවාර්යයෙන් මේක නීරස වූ ඒකාකාරී වූ ප්‍රයත්නයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට අර කය විවිධ අර්ථයන්ති විවිධ අගයන් යටතේ විවිධ දේවල් වලට යොදවන්න අපේ හිත වඩා මනාප වෙනවා කය කය අනුව බලන සුළුවට වැඩියි. ඒ නිසා කය කය අනුව බලන සුළුව ගත කරන්න නම් ආතාප වීර්යය, කෙලස් තවන වීර්යය, එහෙම නැත්නම් එළඹසිය මේ අතන හරින අරඹනලස වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම සම්පජඤ්ඤය කියන නුවණින් සලකා ගැනීම බුද්ධිය අවශ්‍යයි. මොකද ඒ කය කයානුව බලන්නේ නැතුව වෙන මොන ක්‍රමයකට බැලුවත් ඒ දැනුම බාහිරයට එළවෙනවා. ඒ කන ඒ දැනුම අනුන්ගේ කයත් එක්ක ගැළපුමකට යොමු උස්පහත් තාරාතිරම් මැනීමකට ලොකු යොමු කරනවා. මොන විදිහෙන් බැලුවත් තමන්ගේ කය අනුන්ට වැඩිය ලොකුයි. විශේෂිතයි, සුවිශේෂිතයි. අනික අය ඔක්කොම නිකන් තොගේට සලකන එක මගේ විතරයි විශේෂිතක කියලා හැම වෙලාවෙදීම මේක පිළිබඳව අතිරේක ಗುಣ අතිරේක වටිනාකමක් දෙනවා. ඒක මොකද අපි කයේ කයානුව බලන සුළු නෙවෙයි ගත කරන්නේ කයේ ඔය විවිධාකාර දේවල් බලන. නමුත් මේ සිහි බුද්ධිය යොදවලා බුද්ධියෙන් බලනකොට මේ කයෙහි තියෙන්නේ හතරමහා ධාතුන් වගේ අප්‍රාණික වස්තුක තියෙන්නේ ඔය හතරමහා ධාතුන්මයි තමයි ස්ත්‍රියාවක් නම් පුරුෂයන්ගේ තුල තියෙන්නේ ඒ වස්තුමයි තමන් පුරුෂයෙක් නම් ස්ත්‍රියාවන් තුල තියෙන්නේ ඒකමයි කියලා මේ කයේ කයානුසුළු බලනාසුළු කියනකොට මේක කන්දක් මේක ගුණයක් ඒ ගොනුවේ එක එක අංශුවක් ගන්නකොට දෙන්නේක් අතර වෙනසක් නැහැ. දෙන්නේක් අතර වෙනස තියෙන්නේ ඒ අයිතිකාරය එක එකනා තම තමන්ට දී ගන්න වටිනාකම් අනුව තමයි. එන්න තෝමීව කය පමණයි. මහමෝදි තියෙන වතුර කඳුලක් කිසිසේත්ම අනිත් එකත් එක්ක වෙන් කරන්න බෑ. වෙන් කරලත් නැහැ. ඒ වගේ අපි මේ කය කය අනුව බලන කුසුදු වාසය කරනකොට වෙන්නේ මොකද්ද? ගංගාරන් නදිය බොහෝම දුර දිග ගන්න ගංගාවක්. ඒ ගලන තුල ගඟ ගඟෙහි හරියට තැන් තැන් වල වැලි කුරම් වැලි තලා පැහැදිලා තියෙනවා. ඉතින් එහෙම පැහැදිච්ච වැලි තලා වැලි කුරම් මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක වැලි පුරණක ඒක වැලි තලාවක තියෙන වැලියට මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට ඈත ඉඳලා බලනකොට මේ වැලිතලාවේ තියෙන වැලියට දෙකක් ගත්තොත් දෙකේ කිසිම වෙනසක් එනවා කයේ කයනෝසුළු බලනසුළු ඉන්නකොට අපි සංගානංගගේ වැලි තලාවක තියෙන වැලියටයක් වඩපත් වෙනවා ළඟ තියෙන වැලියටත් එක්ක කිසිම වෙනසක් නැහැ ඒකත් වැලියටයක් එනනම් මහා සාගරයේ තියෙන ජල කඳුලක් වඩපත් වෙනවා එනනම් මේ හුඟේ පාවෙන කුණක් වඩපත් මොකක්වත්ම වෙනසක් නැති වෙනසක්. එනේ මේ දර්ශනය මේ ඥානය තමයි මෙතන මේක තමයි අවධානික ඉවෙනි දේකට යොමු කරනවා බලන බැලම තමයි මේ සම්පජාන. අනිකට අවශ්‍ය කරන පෙළ ගැස්මේදී සතිය නැත්නම් දෙයක් දිහා ඇති හැටි දැක ගන්නා සුලෝ බලන බැල්ම ඉස්සර කරගත්තොත් විතරයි කයේ කයම බලන්නේ. ඒ කයේ කයානුව බලන සියලු දෙනාටම සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා අපි කියනවා. සමගීව සමව බ්‍රහ්මචාරියේ ඉති නැත්තෝ. එයතනස කිසිම තාරතිව. ඔක්කොම යෝගී කියන නමට තමයි වැඩි. ඔක්කොම බ්‍රහ්ම සබ්‍රහ්මචාරී වහන්සේ. ඒ தත්ත්වයට එන්නයි මේ ආතාපි සම්පජානෝ සතිමා කියලා අපි විස්තර කරන්නේ. ඒ විදිහට ආතාපි සම්පජානෝ සතිමා විනීජ ලෝකේ අභිජ්ජා දෝමනසං එහෙම කරන ගමන් මේ ලෝකයේ අපි අනිකුත් එවැනි කය ඇත්තන් සමග අන ඇත්තන් දේවල් එක පරි නැති දේවල් එක සමග සම්බන්ධ වෙනකොට අවිද්‍යාව නම් වූ දැඩි ලෝභය හරියට ප්‍රශ්නයක් කරනවා. ඒ වගේම දෝමනස්සේ නම් වූ ද්වේෂය ගැටුම් ගිනි කඳු ඇති කරනවා. මෙන්න මේ දෙක විනයනය කරනවා. කීකරු කරගන්නවා. එහෙම නැත්නම් ශික්ෂාවට ලක් කරගන්නවා කරනකොට සතිය පිහිටයි. එහෙම නැත්නම් ඒ සතියේ ගැනීම වටිනාකම ඉදිරියට එනවා. ඒ කරන පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා සතිය උපට්ඨිතයි කියලා. නැත්නම් සතිය පිහිටියයි කියලා. සතිය උපස්ථානයේ තමයි ළඟ මේ අසනීප වෙච්ච කෙනෙක් ළඟ ඉන්න උපස්ථායකයෙක් වාගේ සතිය නිතරම සේවයට එළමිලා එළඹෙව වාසය කරනවා. අන්න ඒ වගේ වෙලාවක ඒ සතියේ තියෙන සම්මෝසාව එකක් කරනකොට තව එකක් ගැන කල්පනා කරන ගතිය එහෙම නැත්නම් හිත එක තැනක කය එක තැනක තියෙන ගතිය නෑ මේ හිත කය දෙක එකලස් වෙන ගතිය එකට එක හරියට පෙළ ගැහෙන ගතිය තියෙන නිසා සමිතනසේ සඳහා කරන එකට සති සම්මෝසාවක් නෑ සති උපට්ඨිතයි තස්මින් සමේ විකු ආරද්ධෝ හෝති මේ වෙලාවට ඒ පුද්ගලයා අරඹන ලද නැත්නම් සතිපට්ඨානයට බැස ගන්නා ලද සතියේ යුක්තයි. සති සම්බෝධ්‍යාංගං තස්මේ සමේ භික්ඛු භාවේති. අන්න ඒ වෙලාවට ඒ පුද්ගලයා තුළ සතිය බොජ්ජංගයක් විදියට, බෝධියට නැණී හිතයක් විදියට, බෝධි අංගයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කියන විස්තරය කුලුන් තිරේ නැත්නම් සම්පූර්ණ සිටීමේ දාලා බලනවා නම් අපිට සිද්ධ වෙනවා මෙතෙන්දී සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හඳුන්වනවා. ඒක සාමාන්‍යයෙන් මුළු පිටකයේම තියෙන දේවල් ගොනු කරන එක ක්‍රමයක් තමයි නිවන් මාර්ගට යනකොට මගදී පසු කරන ස්ථාන නැත්නම් ගමනට අවශ්‍ය කරන අඩුම කඩුම උපකරණ මල්ලක් වගේ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒ වගේම කියන්නේ මොකද මේ බෝධියට නැමුණා වූ ධර්ම 37ක් විතර සංග්‍රහ ඒ බෝධිපාක්ෂික ධර්ම සංග්‍රහ කරනකොට ඉස්සල්ලාම තියෙන සතර සතිපට්ඨාන. ඊගාට සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඊගාට සතර ඊර්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ සත් බොජ්ජංග ධර්ම 37 ගැන කතා කරනකොට මේක මේ සතිය කියන ධර්මතාවයේ විතරක් අට පොලක සඳහන්. ඒ කියන්නේ මේ නිවන් දකින්නකොට මේ සතිය එක එක එක එක මට්ටම් වලට දියුණු වෙමින් ඒකේ කුසලතාවය, සුඛනම්‍යතාවය, බුදු බෝධිකම දියුණු කරගන්න. සතර සතිපට්ඨානය කියනකොට කායන පස්සන වේදනාන පස්සන චිත්තාන පස්සන ධම්මාන පස්සන වශයෙන් සතිය හතර පොලක සඳහන්. ඊගාවට සති බලය සති ඉන්ද්‍රිය සති සම්බොජ්ජංගය සම්මාස අන්න විදිහට සත්‍ය දියුණු කරගෙන දියුණු කරගෙන යනවා ගියාට මොකද මේ සතිය මේ අපි යන ගමනට තල්ලුවක් දෙන්න නැත්නම් අපි යන ගමනට ඉස්සරහට ගැම්ම අරගන්නේ බොජ්ජංග මට්ටමතාවක් ඉස්සරහ. එතකම්ම ඒක තියෙන්නේ වැටි වැටි නැගිට නැගිට පිළියක් කරන. බොජ්ජංග මට්ටමට යනකොට සතිය අපිට උදව් කරනවද නැත්නම් අපේ සතිය බොජ්ජංග මට්ටමට වැඩිලා තියෙනවද කියලා මේ වඩන කෙනාට දැනගන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නයක් ඒ ගුරුම ස්වාමීන් වහන්සේලාගේ විශ්වාසයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට තමන්ට සතිය ඇති වෙලාව මේකයි නැති වෙලාව මේකයි සතිය සද්ධාවෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි වීරියෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි, සමාධියෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි, ප්‍රඥාවෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි කියලා සතියට අත්‍යන්ත ආවෙනික ලක්ෂණ දැනගන්න අවස්ථාවේදී ඒක සති බොද්ධංගය, සති සම්බොද්ධංගය කියලා ඒත්තු වේල්කුරු කරපොර විස්තර කරනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට බණ භාවනා කරනකොට දැන් මට සතිය තියෙනවා. මේක සමාධිය නෙවෙයි, මේක සද්ධාව නෙවෙයි, වීරිය නෙවෙයි ආදි වශයෙන් ඒ සද්ධාවේ ගති ලක්ෂණ හැද මෙහෙමයි ඒක සතිය. වීර්යයේ ලක්ෂණ රස මෙහෙමයි මේක සතිය. සතියේ ලක්ෂණ රස මෙහෙමයි ඒක සද්ධාවත් වීර්යවත් ඒ සමාධියවත් ප්‍රඥාවත් නෙමෙයි කියලා ඒක වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ශක්තිය එනකොට තමයි සති සම්බොධ්‍යංගය නැත්නම් සතිය බොධ්‍යංග මට්ටමට කියන්නේ කියන්නේ. ඉතින් ඒකට ගේනකොට ඉතින් ඒකනේ අද දවසේ මාතෘකාව සති සම්බොධ්‍ය ඒකට කියනකොට අපි කායානුපස්සන වශයෙන් කයේ කයano බලන සතිය, වේදනාවන් වේදනාවන් නොන බලන සතිය, හිත හිත වශයෙන් බලන සතිය, ධම්ම ධම්ම වශයෙන් බලන සතිය, සතිපට්ඨාන සතිය කියලා කියනවා. ඊට පස්සේ සති බලය සති බලය පාවිච්චි වෙන්නේ ඒක බල ඇණියක් විදිහට වගේ යුද පෙරමුණකට පහර දෙනකොට යුද තේනාංශයක් ඒ විවිධ පැතිලික් පහර ශ්‍රද්ධාවෙන් කරන්නේ යෝගාවචරයාගේ භාෂාවෙන් කියනවා නම් ශ්‍රද්ධාවෙන් කරන්නේ භාවනා කරන හිතට ආලෝකය ලබන. එතන චිත්තපටිය බලන චිත්තපටිය පුදුතිරේ තියෙන තිරයේ තියෙන වර්ණවත් භාවයට කියනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට හරි අන්ධකාරයි. එතකොට මේ බලන දේ හොඳට පේන්නේ. මේ කොම්පියුටර් එකේ හරි එන්නතම් වීඩියෝ ටෙලිවිෂන් එකේ හරි ඒ ස්ක්‍රීන් එකේ ආලෝක මට්ටම කියලා තියෙන ඒක ඇඩ්ජස්ට් කරන්න. අපිට තේරෙන්නේ භාවනා කරනකොට සත්‍තාව tire යටි ආලෝක මට්ටම. ඊගාට වීර්යයට යනකොට වේගයෙන් සිද්ධියෙන් සිද්ධිය බහුල ගතිය නැත්නම් සිද්ධි බහුල ගතිය ඩ්‍රමැටික් නේචර් එක කියලා කියන්නේ සජීවීව සිද්ධිය සිද්ධියට මාරු වෙන ගතිය තියෙනවනම් නැත්නම් භාවනා ඥානයකින් එකට එකට සීඝ්‍රයෙන් යන ගතිය තියෙනවනම් ඒක හොඳ වීර්යයක් වෙනවා. ඒතර සතිය හැම නළු නිලයේදී තියෙන රඟපාන නළු නිලයේදී තියෙන සජීවී භාවය වෙනවා. එහෙම නැතුව ලේන කප්ප වල කන්නවා උහේ හටත් වෙන්නේ මෙහාටත් වැඩි වැඩි පන්නාට මේලෝ ගන්නවා කියනවනේ නළු නිලියන්ගේ ඒක බලහින්න මනුස්සයාට ඉබේම නිදිසැටෙනවා. ඒ ඒකේ කිසි සජීවී ගතියක් නැහැ. එතකොට කියන්න පුළුවන්. එතකොට සමාධිය කියලා කියන්නේ තිරයේ පළල් බව. අපිට සමාධිය හොඳට තියෙනවා නම් විවිධ සංදර්ශන පවතිද්දී සතිය වඩා ගන්න තුයන්. තාම පටු අපිට ටෙලිවිෂන් එක ගන්න ගියොත් එහෙම පටු තිරේ තියෙනක ලාභයි පුරුදු තිරේ තියෙනක. ඒ වගේ තමයි සමාධිය පුළුල් වෙන්න පුළුල් වෙන්න වේදනාවයි සතියයි අරමුණයි දෙක එකට තියෙන බලන්න පුළුවන්. ඉචිවිලි අරමුණයි එකට තියෙදි බලන්න පුළුවන්. සතිය කොහොමද කරේ? එනසම් කයි මේ මේ ඉචි පිටි සත්‍යය සංකාතර වාරයේදී මුලදී හරි මැදදී හරි අගදී හරි ආනාපානයත් නැත්නම් මූල කර්මස්ථානේ බලන්න පුළුවන් විදිහට පේනවනම් ඒක හොඳ සමාධියක්. සිතින් වතුන තමයි. මෙන්න මේ විදිහට හොඳට තීරය වර්ණවත් සිද්ධි හොඳට බහුලව මාරු වෙන්නේ සිත්යේ සිටියේ. හැම නළුණියෙක්ම තම තමන්ගේ භූමිකාව හරියට අඳදෙමි. හොඳ පොලිසියේ පේනවා තමයි ඥානෙ වැඩි. අන්න ඒ අනුව බලනකොට සති බලය කියලා කියන්නේ ඒ යුදයක නම් මේ හැම සෙබලෙකුටම හොඳට ධෛර්යය ගන්නවා. යුද පෙරට පෙරමුණට එළවන ගතිය තමයි බල අවස්ථාවේදී කියන්නේ. ඉතින් ඒකාක්ෂ උදාහරණයක් වශයෙන් කියනවා නම් පරියංගයක වාඩි වෙලා ඉන්නකොට එළඹ සිටි ගතිය නැත්නම් අරමුණට මූණට මූණ දාලා තියෙන ගතිය වැඩි භාවනා ඉන්න බයනම් මේ වැඩි කාලයක් තියෙන සතියෙන් තොර අන්දබන්ද භාවති නැත්නම් වැඩියෙන් තියෙන සතිමත් භාවයේ කියලා කියනකොට අපිට දැනගන්න පුළුවන් අපේ භාවනාව නිසා සතිය කොච්චර බලගන්නේලා කියලා. එතකොට අපි බලන්නේ කියන් කීපයක් ඉන්නවනම් හැකි තාක් දුරට ඒ පැයේ වැඩි වේලාවක් සතිය ගන්න. සක්මනේ ඉන්නවා නම් ඒ හා සමාන කාර්යය වැඩි වේලාවක් මම දක්වන වශයෙන් මෙනෙහි කරමින් සතිය ගත කරනවා. ඒක ප්‍රියන්කේ තරම් සක්මනේදී හරියට. මොකද හේතුව සක්මනේදී බාහිර සත්ත්‍ය රූප ආදි වශයෙන් විවිධ දේවල් වලට විරුද්ධ වෙන ගතිය වැඩි නිසා. ඒ නිසා සති බලය හොඳට වැඩියෙන්ම හුඟ දෙනකොට හිතන්නේ බහුලව හරියට. නමුත් සක්මනේදී පිහිටන සතිය ඔබ yaadන එකක් තියෙනවා. අභියෝග රාශියක් මැදුවත් කරනවා. මේක ආත්පසු වෙනත් ස්වරූපයක් තමයි තියෙන්නේ. එදිනදා වැඩවලදී අතනින් මෙතනින් තමයි සතිපත්ත අවස්ථාව ලැබෙන්නේ. බොහෝ විට අධිෂ්ඨාන කරගන්න තරම් අවශ්‍යයක් නැහැ. අධිෂ්ඨාන කරත් වැඩි වේලාවක් ඇඟට නොදැනී ඊන් නූලෙන් නමුත් ඒ යෝගාවචරය බොහෝ උත්සාහ කරනවා නැවතිලි වැඩ කරමින්, ඉස්සත්ව වැඩ කරමින්, තීන් වැඩ කරමින් ඒ දවස පුරාම සතිය පිටිතහක් දුරට සමගව එළඹ තියාගෙනම උපච්චිතවම වැඩ කරගෙන යන්න උත්සාහ කරනවා. මේ අවස්ථාව තමයි සති බලයේ අවස්ථාව. සතිය ඉන්ද්‍රිය ධර්මයක් වඩපත් වෙනකොට මේ යෝගාවචරය නිගමනයකට එනවා කවවම කවදාකවත් සතිය කියන එක හරියන්කේ පුරාවටම කියන්න බෑ කියන සක්මන් කරනකොට කවදාකවත් එක දිගට සතිය කියන්න බෑ ඒකයි ස්වභාවය කියලා බාර ගන්න ලැජ්ජයි ඒ වගේම ඉතින් වැඩ කරනකොට අපි සද්ධාවෙන් වීරියෙන් උත්සාහ කරාට සතියේ ඉන්නවට වඩා සතියෙන් පිට ඉත නන්නත්තර වෙනවා. ඉත අන්ධබන්ද වෙනවා. දැකගෙන ඒක ගැන ඉච්චිත කනගාටුයි. උත්සාහ කරන උත්සාහය බාර කරන්න නෙවෙයි තියෙන්නේ. උපරිම උත්සාහ කරද්දී සතිය පිහිටවන්න බැරි වෙනවා. නමුත් ඒක මගේ දෝෂයක් නෙවෙයි. මම චේතනා වශයෙන් කරපු දෙයක් නෙවෙයි. මේක නම ප්‍රകൃතිය කියලා. ඒ සතිය පිළිබඳව අපි එතෙදී මේ සමාන විස්තර කිව්වකින් කියන සතිය කියන්නේ අප්‍රමාදී නම් අසතිය සති සම්මෝසාවට කියන ප්‍රමාණ. ඒකට යෝගාවචරය ප්‍රමාදයේ වග අසතියේ වග සති සම්මෝසාවේ වග මුජවයට තේරුම් අරගෙන ඒකට නොසැලෙන ගතියකට ඒ සාරිපුත්තු සාංශික වචනේ තමයි ලස්සනට සඳහන් කරලා තියෙන්නේ. පමාදේ න කම්පතිති සති බලං. සතිය බලයක් වඩපත් වෙනකොට ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සත්‍යයෙන් ඉන්ද්‍රිය සත්‍යන බල සත්‍යයටපත් වෙනකොට තමයි Taman සතියේ නොහිට දැන් මේ චිත්තක්ෂණේ සතිය ඉන්ද්‍රිය කියන සතිය නෑ කියලා ඒ පිළිබඳව පශ්චාත්තාප වීම නැති වෙන්න පටන් ගන්නවා. මොකද සතියේ ඉඳ හදන එක මගේ සතුටු සතිය. මේ සතියේ නැති බව සතිය නොපිහිටන බව ප්‍රകෘති. ඊගෙන මොන කණිවාද වල වැඩක් නැහැ කියලා සතියේ බලයක් බවට පත් වෙන වෙලාව වෙනකොට ඒ පුද්ගලයා සතිය නෑ කියලා නොසැලෙන සත්‍යයක්. ඒක මේ සතියට විතරක් මේ සිද්ධ වෙන්නේ සද්ධා බලය ඉස්සරහට ඉන්ද්‍රිය පහළ වෙන්නේ අර කලින් කියපු ලකුණු පහ ඉන්ද්‍රිය සම්බන්ධ කරලා ඉදිරිය ගන්න ඕනේ බලය බවට පත් වෙනකොට බලලා මේ වෙලාවේ සද්ධාව නැහැ කියලා හොඳටම තේරෙනවා නමුත් ඒක අසත්පුරුෂකතියක්වත් මගේ වැරද්දක්වත් විදිහට බලාගෙන චිත්ත සාධය අප්‍රසාධය පහළ වෙන්නේ අස්සද්දේන කම්පතිටි සද්ධා බල. ඒ වගේම කුසීතේන කම්පතිටි විරිය බල. භාවනා කරන කියලා බොහෝම ජයයට ලැහැස්තිලා යනවා නමුත් මේකට. එතන අරමුණු නොපෙනිය. බෝන්දු බාන්දු ගතියට එන්නේ. ඒක ගැන කනගාටු තමයි චේතනාවක් නෑ උන්ම කමක් නැති කියන එක නෙවෙයි. තීරුම් අරගන්නවා මේ වීර්ය හෝ කුසීත භාවය කෙනෙක් මගේ ආන්දමට්ටි වර්මට්ටමට මට පාලනය කරන්න බෑ මම කොච්චර වීර්යවන්ත වෙන්න ගියත් මේ වගේ කුසීතකම් එනවා කිය. ඒක නොසලින ගැටි ආවට පස්සේ මම වීර්ය පිළිබඳව බලවත් තත්ත්වයකට පත් වෙනවා. සතිය බලවත් තත්ත්වයකට ප්‍රමාදයට පත් වුණාට නැත්තම් ප්‍රමාදේ නඩත්තු කරන්න බැරි වුණාට ඒ පුද්ගලයා ඉච්ඡර මේ ගැන පශ්චාත්තාප වෙන නොසලකනවට පත් වෙනවා. අන්නේ තෙන්දෙනකොට මේ සද්ධාව වීර සතිය බලයක් බවට ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමකටපත් වෙනකොට ඉස්සර මේ සතිය නැතිකම සැලිච්ච කෙනා ඒක ස්වභාවයේ බවත් ඒක ප්‍රകൃතියේ බවත් මම මේක නොදන්නා නිසායි ඒ ඉඳලා හැමදාම වෙනකම් මේ සතියවත් වෙන්න උත්සාහ කරේ. තාමත් උත්සාහය තියෙන නමුත් වැරදුනයි කියලා නොසැලෙන මට්ටමකට පත් වෙනවා. මේක භාවනා ජීවිතයේ මම මේ බොද්ධංග මට්ටමට යන්නත් වගේම භාවනා යෝගාවචරේ යෝගාවචරේ පිට අත්‍යවශ්‍ය කාර්යය. අපි අපේ ප්‍රීම ශක්තිය උත්සාහ කරාට මේක අපේ අපිට ආන්න මට්ටම කරන්න බෑ. කොච්චර නිරවුල්ව සතිමත්ව සතිය එළඹ සිටුව ගත කරන්න කියත් අනන්ත අවස්ථාවල අපිට දකින්න හම් වෙනවා මේ වෙලාවේදී අපි වෙන මොකද්ද දෙයක නියවිහිත හිත අන්ධබද්ධ වෙලා ගත කරන බව දැනিলা පශ්චාත්තාප නොවෙන්නේ. එනි මේ ගතිය තමයි ඇත්තටම කියනවා අපි මේ අස්තිලෝක ධර්මයේ කප්පා නොයීම කියන තාදී ගුණය, උපේක්ෂා ගුණය. එහෙම නැත්නම් නොසලෙන බව කියන එක අපිට තියෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ඉස්සල්ලාම තේරුම් ගන්න අවස්ථාව. මේකෙන් තමයි හැබැයි වෙනස පටන් ගන්නේ. ඒ නිසා සතිපට්ඨානේ වඩන කොට අනුන්තරම් ප්‍රතිගත කරගන්න උත්සාහ කරන්නේ ඒ පරියන්ක පුරාම සතියෙම ඉන්න ඕනේ හිතේ නැත්තම් ඒක මගේ දෝෂයක්, මගේ පාපයක්, මගේ අකුසලයක්. නමුත් මේ ඉන්ද්‍රිය මට්ටමේ පව කරලා බලමු උත්සාහ කරන්න පුළුවන් වට ඒ වගේ දෙයක් සත්‍ය පිළිබඳ අමෝස භාවය, සති වේකුල්ල භාවය රහත් වෙනවා. එනමුත් ඒක මම චිත්ත චිත්ත නිවේසිත නරක කරගන්න දෙයක් නෙවෙයි. අප්‍රහාදයක් පත් කරගන්න දෙයක් නෙවෙයි කියන ඒක දැන ගැනීම ලොකු ශක්තියක්. තමන් තුළ අඩුපාඩුකම් තියෙන ප්‍රමාදයේ තියෙනවා. ඒක නිසා ඒ ප්‍රමාදයට තමන්ගේ ප්‍රමාදයට තමන් හඳුනා මේ තුලින් තමයි මේ සතියත් මෛත්‍රියත් කියන දෙක අත්‍යල් දක ගන්න අවස්ථාව. විවාහලිවස ගන්න අවස්ථාව වගේ. ඉතින් නැත්නම් සතිය වැඩෙන්න වැඩිට Taman කෙරේ කියන මෛත්‍රිය අඩු කරලා පුංචි දිගිටක් කර දීච්ච ගමන් දෙස්තෙනවා කියන්නේ. මෙතෙන් දෙකට human level නැත්නම් අපිට කියන මිනිස්සෙක් කියන අපිට මේ අඩුපාඩු ගන්න ඕන කමක් නැහැ. ඒක තිබුණට වැඩිය සතිය වැඩි. නමුත් දැන් හොඳට අසතිය අහුවෙනවා. ඒ නිසා මේ පොච්චංග මට්ටමට එන්න කලින් ඉන්ද්‍රිය බල මට්ටමට එනකොටම සතියට අසතිය අහු වෙන පටන් අන්න මේක මේ බුද්ධ ආගමේ තියෙන සුවිශේෂී තරක් නැත්නම් මම සඳහන් කරන වචනෙන් කියනවා බුද්ධ ආගම බුද්ධ ධර්මයක් අතර ප්‍රධාන කඩයින වශයෙන් පෙන්වනවා. ආදරෙන් අපිට උගන්වන්නේ පුළුවන් තරම් 100 100ක් සතුටු. කොච්චර උත්සාහ කරත් බැරි බව ආගමේ කියවෙන්නේ. ධර්මයේ කියවෙන්නේ. ඒක නිසා බුදුදානවන්සේගේ දේශනාවේදී සඳහන් වෙනවා ද්වේමේ මේ තාගතස් විත්‍රේ දේශනා පරි ද්වේමේ වික්‍රේ තථාගතස්ස දේශනා පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්ඡයන් අච්ඡේතෝ පස්සත අයං පරම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා සත්ත නිප්පින්දතු විරජ්‍යත විමුච්ඡත අයං දුතිය ධම්ම දේශනා කියලා මේක හරියට දෙකට කපලා පෙන්නන මේ න්‍යාය ධර්මයක් සරුවත් කරනස පෙන්නනවා. තියෙන විශේෂම ඉතිමුත්තර පාළියේ කුද්දකනිකායේ සූත්‍රයක් වශයෙන් ධම්ම දේශනා සූත්‍රය කියලා සර්වචනසිකේ දේශනාව දෙතෑවරයි එන්නත උගන්වන්නේ පාඩම් දෙකකින් මොකද්ද පාඩම් දෙක එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකින්න ඒක තමයි පාඩම් දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒක නිවැරදි කරන්න එකෙන් වෙන් වෙන්න කටයුතු කරන්න මෙන්න මේ විදිහට මේ භයාකාර ආරදූර කෘත්‍ය දෙකට කඩාගත්තොත් හරි ලේසි වෙනවා විශේෂයෙන්ම දෙක එකට කරන්න හදනවට වැඩිය දෙකට කඩාගෙන කරන්න පටන් අරගත්තොත් හරි ලේසි වෙනවා අනුකම්පාවෙන් සැලසුම් සහගතව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉදිරියට. ඒ නිසා පළවෙනි පාඩම වෙන්න ඕනේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න. ඒක වෛද්‍ය විද්‍යාවේදී කියනවනම් ඉස්සලාම රෝග නිర్ణයයි මෙතන කතා කරන්නේ. රෝග නිర్ణය කරන්න ඉස්සෙල්ලා වෙදකම් මිනිස්සු කරන්න යන්නේ. රෝග නිర్ణය තමයි පළවෙනිම කළ යුත්තේ. ඒ නිසා ඒ වෛද්‍ය විද්‍යාවේදී ඇති කරගෙන ඒ සදාචාර ක්‍රියාපද්ධති අනුව රෝගේ නිర్ణය කරන කෙනාට රෝගේ ආසාදනය වෙන්නේ නැති වෙන විදිහටයි නිర్ణය කරන්නේ. උච්චර බෝ වෙන රෝගයක් තිබුණත් වෛද්‍යවරයා උදේ ඉඳලා හැන්ද වෙනවා. ඒ රෝගීන් ඇසුරු කරත් වෛද්‍යවරයා තමන්ගේ වෙනස තියාගෙනයි දුරස්ත භාවයේ තියාගෙනයි ලෙඩත් එක්ක ඇසුරු කරන්නේ. ඒ නිසා අපේ හිතේ සතිය කියන වෛද්‍යවරයා අසතිය කියන ලෙඩක් දෙකමයි. නිසා සතිය මේ අසතිය දක්න වෙලාවේ සතිය ප්‍රමාදය දකින්න වෙලාවේ ඒක හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. රෝග නිర్ణය කරන වෛද්‍යවරයෙක් වාගේ මේ ලෙඩාව එළි ගලි වාසය කරන්න ආලිංගන කරන්න යනවා. ලෙඩා ඒ තන තියලා Tamanට ආසාදනය වෙන්නේ නැති මේ විදිහට පරීක්ෂා කරලා මේ රෝගේ මොකක්ද කියලා හඳුනගන්න. ඒක තමයි ඇත්තටම වෛද්‍යවරයාගේ තියෙන විශිෂ්ටත්වය. රෝගේ මොකක්ද කියලා දැනගන්න කලින් බෙහෙත් කරන එක තමයි මේ දැනට ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ සාමාන්‍ය වචනයෙන් කියනවා නම් ලෙඩයි රෝගියයි කවදාකවත් දැන් හමු වෙන්නේ. එලිපත්ත පයින්නකොටම මොකද්ද කියලා අහුව ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලිව්වා දුන්නා. ඊගාව කරන දෙන්නේ කියලා කියනවා. මොකද බල බල ඉන්න ගියොත් අවසර වැයෙන ගණන් කරගන්න හම්බ වෙන්න වෙන්නේ නැහැ. එතකොට වෙලාව නාස්ති වෙනවා. උසර නිල් පාට පටි ගන්න හම්බ වෙනවා. ඒසා වෛද්‍යවරු විඤ්ඤාද භයානක රෝගයක්. ඒ දුන්න වඩා. හරියට වෙනවා නම් තවත් පැත්තක මේක විස්තර කරලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ජෙනරල් ෆිසිෂියන් කෙනෙකුට ස්පෙෂලිස්ට් කෙනෙකුට අතර වෙනස ජෙනරල් එකන ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න බොහොම ඉක්මනට ස්පෙෂලිස්ට් නිර්ණය කරලා විතරයි දනවට බෙහෙත් නියමයි කරන්නේ. එයා තමයි වැඩිපුර ස්පෙෂලිස්ට් වැඩිපුර කියන්නේ. එයා කරන්නේ එදා හොඳට පරීක්ෂා කරලා මෙන්න මේ ලෙඩේ තියෙන නැත්නම් මෙන්න මේ පරීක්ෂණය කරගන්නයි කියලා කියනවා. මිස prescription ලිවිය යුතුම නැහැ. අන්න මේ වගේ තමයි අපි ආගම ධර්මය දන්නේ නැතුව ආගම පැත්තට ගියොත් අසතියේ එන්නකොටම මකන්න. නැති කරන්න. පිළියම් එනතන සතිය නැති කරන සත්‍යයක් එන්නේ එනකොටම සද්දේට හිත කැදෙන්නේ නැති වෙන ක්‍රම ගන්නවා. ඉතිවිලට හිත නොයන ක්‍රම හිතන්න ගන්න. වේදනාව නොයෙන්න මොකද්ද කරන්න ඕන කියලා. නමුත් මේ සර්වද දේශනාවේ හැටියට බලනකොට අච්ඡං අච්ඡයතෝ පස්සත කියනකොට මම ඉඳගෙන ඉන්නේ ආනාපානි කරන්නයි දැන් තියෙන්නේ හිතවිල්ලක් කියලා. ඒ හිතවිල්ල විශේෂයි ආනාපානයට හා සමාන ගෞරවයකින් ඒක දැන් ප්‍රධාන තැන අරගෙන තියෙන වේදිකාවේ බලන්න පුළුවන්. වේදනාවෙත් මුලකට අගවසි වේදනාව දිහා බලන්න පුළුවන් වෙනවන ඒක වේදනාව පිළිබඳව දැනගන්න වැදගත් වූ අත්‍යන්ත වූ පළවෙනි මේ විදිහට වේදනා හිතවිලි සත්‍යෝකේ දේවල් විශ්ේ කලකොල නොවි කම්පිත නොවි බලන්න පුළුවන් තත්ත්වය තමයි සත්‍ය බලය කියන්නේ. එලාට හිතෙන නිකන් සතිය යටිපහුව වෙලා මේක තමයි බලවත් සතිය කියන්නේ සතිය හොඳටම දන්නවා මූල කර්මස්ථානයේ නෙවෙයි දැන් ඉස්සර වෙලා තියෙන්නේ අතුරු කර්මස්ථානයේ නමුත් මම කලබල වුණොත් මම දුර්වල වුණොත් මේ අතුරු කර්මස්ථානයේ බලවත් වෙලා සතියක් බිඳවල හිතත් ජයවා ඒ නිසා තමයි ඔත්තු බලන පොලිස් සාමාන්‍ය පොලිස් සේවාවක් නෙවෙයි රහස් පොලිසිය කෙනෙක් වගේ සිවිල් වෙයිනකදී මේ සේරම බලන්න. මේක තමයි ඒ කම්පාන වෙන ගතිය, අස්ත්‍රලෝකේ කම්පාන වෙන ගතිය. එතකොට මේ ලේ පිට අස්පනා පිට මේ හිත කීකරු කරන්න හැදුවට අකීකරු වෙන්නේ නැති. හික්මවන්න ගියාට අහික්මිච්ච කියලා වැඩ කරන්නේ නැති. ඒ වගේම මූල කර්මස්ථානයේ කියන්නේ අතීතනාගත වශයෙන් ඇසුරු කරන හැටි, රාග ද්වේෂ වශයෙන් වැඩ හැටි, නින්දටපත් වෙන හැටි, කලබල වෙන හැටි හොඳට දැක්කා. මේකේ තියෙන මේ ඇතුළත සතිය පිහිටියා කියන හොඳටක් වගේම මේකේ ලොකු සමාජ ධර්මයක් තියෙනවා. යම් කිසි කෙනෙක් පූර්ණ ප්‍රතිඥා දීලා සතුටුමත් වෙන්න උත්සාහ කරා. ඒ කුසලයේ සාධාරණව බාර ගන්න කැමති නම් මට ඉච්ඡා උත්සාහ කරා. පරියන්කේ සතිය කැඩෙනවා. සක්මනේ සතිය කැඩෙනවා. ඒ ජීඳකට වල සතිය කැඩෙනවා කියලා ඒකට අනුකම්පා කරලා බලන්න පුළුවන්. අබෞද්ධික වැරද්දක් කරනකොට කොහොම තරහම. ඒ වගේම සතිය නොවැඩන කෙනෙක්. භාවනාවට ප්‍රතිඥා නොදුන්න කෙනෙක්. අසතියේ යුක්තව රාගයටපත් වෙන හැටි, ද්වේෂයටපත් වෙන හැටි, මෝහයටපත් වෙන හැටි. ඒකට අනුකම්පාවක් මිස සබදාක වැරද්දක් කරන්න ප්‍රශ්න. මොකද මෙච්චර උත්සාහ කරන Tamanටත් මේ විදිහට වෙනව නම් අනේ එවැනි කෙනෙකුට ඉතින් මොන කොමන කතාවද කියලා අනුන් විශේෂයි අර තිබුණ මොනමය හදන්න ඕනේ අර මේක පිළිල කරන්න ඕනේ කියන කින ගත වෙනුවට Tamanටම හිතෙනවා ඔක්කොම මිලා Tamanගේ හදා ගන්න කොච්චර අන්නේ විදිහට ඇතුළට වෙන ගතියක ලෝකයා කෙරෙහි අනුකම්පා කරතෝ බලන ගතියක මෙලෙක් ගතියක එවැනි අවස්ථාවක මුලටම නුහුරට යන වෙලාවක Tamanගේ හිත මේ චෛත්‍යය Taman නොපිරිහි එවැනි දෙයකට මුහුණ දෙන්නේ හැටි. ආදි වශයෙන් පුදුමාකාර පුරුෂේෂයකට යනවා. මෙන්න මේක වුණාට පස්සේ තමයි සතිය සම්බොජ්ජංගපත් වෙන්නේ. සතිය බොජ්ජංගයක් වඩපත් වෙන්නේ අන්නේ විදිහට සතියට නුහුරු සතියට අක්ෂප සතිය දුර්වල වෙලා තියෙන තැන්වල පවා හිත නරක කරනවා. මෙතන මේ යෙදෙච්ච බව දන්නේ සතියනේ. අන්නේ ඒක තමයි බලස්. සතියේ ඉන්නකොට ගන්න බව සතිය ඒකකින් සාමාන්‍යයි. ඔය සතිය නැති බව ගන්න සතිය බලවත්. ඒක මේ තමන්ගේ පරිබාහිර ධර්මතාවය. දැන් තමයි ඉබේම තේරෙන්න පටන් ගන්න මොකක්ද නොහොරුයි කියන්නේ. මේක විස්තර කරන්න අටවචාරි වහන්සේ අප්‍රමාද සූත්‍රයේ අටවස් අපි එනකොට මතක් කරනවා. යම් කිසි කෙනෙක් ප්‍රමාදයේ කුදලා ප්‍රමාද தත්ත්වයටපත් වෙනකොට ඒක සිද්ධ වෙන්නේ අවස්ථා දෙකකින්. ඉස්ලාම තමයි දැනගන්නවා ප්‍රමාදී ඉන්නවා. ඒ දැනගන්නකොටම බයලජ්‍ය දෙක පහළ. බයලජ්‍ය පහළ වුණාට පස්සේ වහාම ප්‍රමාදීව මූල කර්මස්ථාන නැත්නම් තමන්ගේ බයලජ්‍යාවට නියමිත තැනට ගෙනලා ගන්න. මේ දෙකට ඒ නිසා අප්‍රමාද සූත්‍ර අටුවාවේ සඳහන් කරනවා ප්‍රමාදයේ ඉඳලා අප්‍රමාදයට එනකොට දේවල් දෙකකින් එන්නේ පළවෙනි අප්‍රමාදයට කියනවා කාරාපක අප්‍රමාදය දෙවෙනි අප්‍රමාදයට කියනවා කාරක අප්‍රමාදය කාරාපක අප්‍රමාදයෙන් බෙහෙත් කරන්න යන්නේ දැන් ප්‍රමාදයේ ඉන්න බව වටහලා මේක තමයි සෝස්ත ඊට පස්සේ තමයි ප්‍රමාදයෙන් අප්‍රමාදයට වැටෙන්නේ මේක මේකටදී සරලව මේ ඉස්ස කරන දේ ගැඹුරු වුණාට සරලව හිතලා දෙන්න මෙහෙම කියන්නේ. අපි කෙනෙකුට පින්න මේ වගේ දුර දුර බහැලා වටකටයි. ඒ බුද්ධිලාකාරට මේ ඉන්නකොට විවාදවලත් එක්ක බැලෑට එක්ක ඉන්නකොට කිඳ අං කරලා පුරුදු වෙලා. වෙලා විහිදෙනවා චේතනාවක් කියනවා මම දානය. ඒකට කියනවා චේතනා දාන. නමුත් සංජානනමක් වන්නේ පරිසරයක් හොයාගන්න ඕනේ, දාන වස්තු හොයන්න ඕනේ. ඊට පස්සේ මේ පුද්ගලයා මේ චේතනා දාහණය අනුව ක්‍රියාත්මක වෙලා වස්තු දාණය සිද්ධ කරන්න කටයුතු වෙයි. ඊට පස්සේ අපි හිතනවා මේ සද්ධාවත් ක්ලයට සම්මාදනම ලැබුණා කටයුතු කරනවා. මොකද එතකොට අර චේතනාව ක්‍රියාත්මක කරනවා. එතකොට ඒක වස්තු වශයෙන් ද්‍රව්‍යමය වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකෙන් පළවෙනි එක චේතනා දානේ දෙක වස්තු දානේ මේ දෙකෙන් වැඩි කුසලයේ සිද්ධ වෙන්නේ මොකේද කියලා අහුවොත් මිශ්‍ර උත්තර ලැබෙනවා. චේතනා දානේද වැඩගත් වෙන්නේ වස්තු දානේකට ශාස්ත්‍රීය ක්‍රමයට ප්‍රී ගුරු පුරවල් පිළිගන්න චේතනා දානේ වැඩගත්. නමුත් ඒකට මුලින්ම මනෝ කුප්පංගවාදම මනෝ සුත්තාපමනේ මනසාචේ වසන්නේ භාසිකව කරෝතිය වගේ අච්චර වචිනා වස්තු දානෙකට හේතු මේ චේතනා දානෙ. නිසා චේතනා දානෙ සංස්කාර. වස්තු දානෙ සංස්කාර. මෙන්න මේ විදිහට අපි අසතියේ ඉන්න බව ඇහැට කනට නාසයට දිවට කයට කියන ඉදුවන්ගේ පරිබාහිකව මොකද්ද ඉන්දිය ඥානකට අවු වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අපි කල්ලිතු ගොඩක් උත්සාහ කරනවා. දැන් ඉන්නේ අපි නුහුරුට. දැන් ඉන්නේ සතිය සම්මෝසාය. සති සම්මෝසාය. එළඹිලා නැහැ. කියන එක දැනෙන ගතිය කාරාපක මේක නිතර නිතර අපිට එන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ හොඳ තෝම සතියට තමන් විශ්ින්ම තමන් නැගිටින්න උත්සාහ කරන වෙලාව. අත්තලක් අවශ්‍ය නැහැ. ඉලිලක් වෙන්න ඕන කම නැහැ. දරුවා දරුවා තනියම වශයෙන් නැගිටින්න හදන වෙලාව. හැබැයි ඒ වෙලාවේ වැටෙනවා. කංගටත් බිම යනවා. නල්ලත් වාර කර ගන්නවා. මොකද එයා කැමති නැහැ මොකක්වත් අල්ලන්න. නැගිටින නැගිටිනකොට ආන්න මේ ගැතියට එනකොට ඒ යෝගාවචරය තුළ Tamanට විශාල අංකප්පාවක් මෙන්න මේක පහු කරුවාට පස්සේ තමයි කෙනෙකුට බොජ්ජංග මට්ටමේ සත්‍යයක්. එතකොට මේ පුද්ගලයා සතිය ඇතිකොට ඇති බව දන්නවා නැතිකොට නැති බව දන්නවා මේක සත්‍යාව නෙමෙයි බව දන්නවා වීර්ය නෙමෙයි බව දන්නවා හොඳට විස්තර කළ දෙන්න. විස්තර කරලා දීම කෝක වෙතත් Tamanට වැටෙන මට්ටමක් ඒක. මෙන්න මීට පස්සේ වෙන්න ඇති කෙනෙකුට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ගැටියක් තියෙනවා. සතිය දන්නේ නැති වෙනකොට සතිය පාවිච්චි කරන්නේ නැති වෙනකොට කියලා දෙන්න පුළුවන්. මෙන්න මේක තියෙන කාර්යයක්. චෛතසිකයක් තියෙනවා. මේ චෛතසිකේ මුළු ගැන්දිලා තියෙන්නේ. යා විසින් කවදාත් විතරට එන්නේ නැහැ. ඒ වුණාට නියම වැඩක් කරනකොට හරියට වෙලා තියෙන ඇත්ත වශයෙන්ම බලපම්මයි. ආත පිං සිද්ධ වෙන්නේ නමුත් ඔබ කවදාහක්වත් ඒකට ස්තුති කරලත් නම අඳුනන්නේ නැහැ. ඔබට කැමති නම් ආදරේ නම් මෛත්‍රිය නම් කරුණාව නම් කරුණා කරලා ඇති ඉස්සරහින් කියපන්. ජී පුදුලේ නිවාරේ මොකක්ද මේ සතිය කියන්නේ? අන්න එතකොට අපිට මේ පූර්විකාව කරපේකට හඳුනා ගැනීම කරපේකට සිද්ධ මොකක්ද සතිය කියලා කියන්නේ. එතකොට විස්තර කරන්න පුළුවන් වෙන්නේ Taman තුල මෙන්න මේ විදිහට වැටි වැටි සතිය හතර පුරුදු කරපු කෙනාට Tamanගේ මද්දකින් වල කියන්න පුළුවන්. අසතිය කියනකොට මෙහෙමයි සතිය කියනකොට මෙහෙමයි. ඒ නිසා තමයි ළමලාට ඔය පිළිස්සර වෙනදාම මේ වෙලාව තමයි වෙලා ඉඳලා කම්මාර වෙනකන් ඒගොල්ලෝ ඇවිල්ලා මේ සංජානනසලා හම්බුනාට මාව හම්බෙන්නේ හම්බෙච්චාම ඒගොල්ලෝ මනාපෙන් ඉන්නේ අර දීපු දානේ ආනිසංසකේ කතා කරලා ඉතින් ඒකට වැඩි වෙලාවක් උත්තර ගන්නෑ හේතුව දැන් ආනිසංසක කිව්වොත් නේද දාන දෙවිවරනේ අපේ පැත්ත හරිනේ ඒගොල්ලෝ අතුමත් එකකට නැතත් නමුත් මිනිස්සු ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති අප්පා නිසන් වලට අවුරුදු 40ක් දන් දුන්නා. අපේ 100ක් දුන්නා. තාත්තක් දුන්නා. අපි දෙනවා කියලා ඉතින් ඕක ටිකක් රජේට කියනවා. හොඳ හොඳ හොඳයි කතා කරගෙන මිනිස්සුන්ට කතාව කෙටි කරන්න ඕන නම් මේක භාවනා කරනවා. ඒසොට ඒක තමයි බලන්න. කියන කියන ළඟ ඉන්න කට්ටිය කියනවා ඔයා භාවනා කරනවා කියන්නේ කියලා මොකද? අණ්ඩායමේ නම බේරගන්න එපා. ඉතින් එක්කෙනෙක් විතර බොහොම අමාරුවේ පිනම් මේ පොයේ දවස්වල කියලා භාවනා කරනවා. මේ බොහොම හරි මේ මිනිසයා නිදිටල අරගෙන මේ අනිකසෙත් එක දරගන්න අපි නම් මේ මාත්‍රාව තමයි කියන හැබැයි ඒක 99%ක්ම මේ මාත්‍රාව දන්නේ නැහැ කතා කරන ගැටිත් නැහැ. හරි එක මිනිසයා දඩ මීමා කරගෙන ඉතින් ඉතින් අහනකොට අහන මොකක්ද කියන භාවනා ඉතින් ලක්කී. මුටි භාවනා කරනවා උත්තරසීකරනවා සුභාවනා කරනවා ස්තුතියි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනා කරන පංචස්කන්ධ භාවනා කරනවා ඒ ගලහා කියන කියන්නේ. ඉතින් මේකත් ඉවර කරන්න පුළුවන් මාසු බලන්න. ඒක ඒක මේ ඕකද වැඩි සමන්ත පරෝජනේ. මේ එකකවත් එහෙම පරෝජනයක් නෑ හැබැයි ඔක්කොම කරා. කිසිම එක මේ පරෝජනයක් සැලකිල්ලක් කියන එකක් නෑ හැබැයි අනික් කෙනාට වැඩි බහිතියෙන් කතා කරනවා මොකද භාවනා කරලා. ඉතින් ඊට පස්සේ මම මේ භාවනාවේ සමථ විදර්ශනා කියන කොටස් දෙකක් තියෙනවා දන්න. සමහරු ඕකී සමහරු නෑ. ඒ මං කියන දන්නේ නැතුණත් මේක සාමාන්‍ය ක්‍රමයක්. සමථ භාවනා විදර්ශනා භාවනා ඒ කියන්නේ ඉතින් මම මේ පොත පාද ගන්න බැරි මේ සමථ භාවනාවට විදර්ශනා භාවනාවට දෙකටම එකම කර්මස්ථානයක් ගත්තොත් ඒක ආනාපාන තමයි කියන්නේ. ආනාපාන වල සමුචිවසනා දෙකම. අනිකු සේරම කර්මස්ථානේ එක්කෝ ලද්දාකටම ළමදී නැත්නම් ලද්දාකටම විපත. ඉතින් මේගොල්ලෝ ඔක්කොම කතා කරගෙන ඉතින් මේ දෙකටම හතිනේ. ඒක න හැකියාවක් නැති කෙනෙකුට ආරක්ෂාකාරීව කර හැකි භාවනාවක් කරන්න. බොහොම කලාතුරකින් හේතු දන්නේ මටම උත්තර දෙන්න වෙනවා. මේ ආනාපාන භාවනාවේ විශේෂත්වය තමයි ඒක සමචිත්ත ගන්න පුළුවන් එකෙන් දැන් සමත පූර්වංග විපස්සනාට යන්නත් ඒකත් තන හොඳයි. ඒ සම්පූර්ණ විකසනා පුරංග සමිතට යන්නත් මේක හොඳයි. ආයෙත් පස්සේ ඉතින් අපි මුළු සභාවම ඒකම ගත්තයි කියලා මේ ප්‍රශ්න මේ ආනපන් කියනවා කවුද ආනාපාන භාවනා කරලා තියෙන්නේ කියලා කිව්වහම ඉතින් කලාතුරකින් තමයි කෙනෙක් කවුරු හරි දන්න කෙනෙක්ගෙන් අහුවාම ඉතින් ආනාපාන සති භාවනා කරන මොදන්නා කෙනෙක් කියලා දෙන්නේ ඉතින් යම් යම් වචන පාවිච්චි කරනවා අපිට ආස්පස්සේ මොනවා හරි කියලා ඒකට අනේ කට්ටිය හුව මේ පුද්ගලයා කියන්නේ ඇහෙනවද තේරෙනවද කියලා ඇහෙනව හැබැයි තේරෙනවා ඒක අපි කියනවා දෙන්න අහලා නැති කෙනෙකුට කියනවා ඉතින් ඒකකොට අර ගන්න කෙනාට හිතවත් නැතුව අනිත් පිරිසට මේක තේරෙන තාලෙට ඉතින් මේක පොඩි සාකච්ඡාවක් කරන්න වෙනවා මේ දෙයක් නෙවෙයි හැමදාම ගන්න ආනාපාන සතිය හේතු කරන එක විතරයි ආනාපාන සතිය කියන්නේ. ඒකකොට අහන්න පුළුවන් කවුරුහරි දැන් ආනාපානි නොකරන කට්ටිය ඉන්නවා කියලා. සමහරව අත භාගයට ඉස්සලා බිමදා. ආනාපානි නොකරන කවුරක්? හැබැයි කවදාකවත් ජීවන් දෙකලක් නෑ. අනවනේ මැරෙන සංසාරේ පුරාවට කරලා තියෙනවා. නමුත් එක්කෙනෙක් අඥානය කරන්නේ මොකද? අනුපරි සතිය කුචුල නැහැ. ඒසකට මූලික ප්‍රශ්නේ ඉන්නේ සතිය කියන්නේ මොකක්ද? ජොතෙන්ගෙන සෑහෙන අපිට මේ පුස්තකව 10ක් 15ක සාකච්ඡා මගේ ප්‍රයෝගයේ තියෙන කොහොම හරි මෙතෙන්ද ගේන්නේ. මේ සාකච්ඡා කරලා කරලා මේ සතිය කියන්නේ පිළිහිටවන හැටි කිව්වට පස්සේ ඉතින් ඒක තාමත් නැහැ. පිළිසකට සාමාන්‍ය මේක සාකච්ඡා කරලා හුරු වෙච්චි. පිළිසකට නෙමෙයි මම හිතන්නේ ඒක පොදු ප්‍රශ්නයක් කිසි කෙනෙක් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා සතිය කියන්නේ මොකක්ද හඳුනගන්න. ඒකට අහුවොත් භාවනා කරපු කෙනෙක් ආනාපාන සති භාවනා කරපු කෙනෙක් මෙහි ප්‍රශ්නය. ඉතින් සතිය පිහිටවන්නේ නැති වෙන හුස්මී. සතිය පිහිටවල කරන ගන්න හුස්මී අතර වෙනස මොකක්ද? ආනාපාන සහ ආනාපාන සතිය කියනකොට හුස්ම සතිය පිහිටවන්නේ හුස්ම ගන්න අපි සංසාරේ පුරා කරලා තියෙනවා. ඒකේ අත්දැකීමයි සතිය පිහිටවලා ආනාපාන කරනවා කියන අත්දැකීම වෙනස. දැන් කොහොම පැහැදිලි ඍජු ප්‍රශ්නයක් වගේ තේරුණාද කිසි කෙනෙකුට සපේන උත්තර. සතිය යුක්තව ආනාපාන කියන නිසා සතිය නොයුක්තව ආනාපාන කරනොත් වෙනස මොකක්ද කිය? කලාසුරකින් කියන තමයි කියන්නේ. ඉතින් එතකොට අවස්ථාවක් ලැබෙනවා යත්තම් කියලා දෙන්නේ. සතිය යුක්ත නොයෙක්ව ආනාපාන කුරුත් ඒක විතරක්ම නෙමෙයි දහසකුත් පැට අතර ඒක කරන්නේ ඒ නිසා ඒක පිළිබඳව අපිට පෙළ උත්තර දෙන්න පුළුවන් කරන්නේ ආනාපාන සතිය කියනකොට අනිකුත් පැද සියල්ල බහට අපලා ඒකම කරනකොට ගුරුවරයා හරියට දිස්ත්‍රික් දුන්නොත් සතියෙන් යුක්තව මට හුස්ම දැලි දෙකක් ගියා තුනක් ගියා ඒ හුස්ම මෙහෙම ඒක මට වැටුනේ මෙතනයි කියලා ඒකට උසාවියක කට උත්තර දෙනවා වගේ සපේලා උත්තර දෙනවා එතකොට පින්පවල පිළිබඳව අංගය පිළිබඳව මෙන්න මෙහෙම අදීචින අපි මුළු ජීවිතය පුරා ළමතල කිච්චල විදිහට දිගටම සංජීලයකට කරන කුසලයක් එක හුස්මක් සතියෙන් පුත්ව ගන්න කුසලයක් අතර දෙක ගන්නකොට සතියෙන් එක හුස්මක් ගත්තත් එපා අර මුළු සංසාර පුරා කරපු කුසල වලට වැඩිය භාවනාවේ කුසලයක් සතිය සමාධියට සමාධි විපස්සනා දෙකම ගැලපෙන කුසලයක්. හුස්ම පිළිබඳව දැක්කගෙන දැනගෙන ගන්නකොට ඒ බව දැනගන්න තමයි කාටද සපේලා කියන්න පුළුවන්. මේ හුස්ම ගන්නකොට නාස්ත. එන්ජම හුස්ම ගන්න සීතල වැඩි. මම හැපෙනවා දැනෙනවා. එහෙම නැත්නම් මේක පටන් ගන්න ඉඳලා අවසන් කරන දක්නවා කියලා. මේ චිත්තක්ෂණේ විතරයි මුළු සංසාරෙම ජීවත් වෙනවා. අනිත් සියලු ඒ හිතේ අප්‍රමාදී වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් නම් ඊටකට අවුලතු. ඊළ කියනවා දෙනවා මුත් යනකොට මොන හරි ගෙනියන්න මේ දින පැත්තට ඇතුළ ගිහින් යනවා වෙනුවට මොන හරි ගෙදර මේක කියන දවසෙට එක දැරේ. එක හුස්ම. නැත්නම් එක ආශ්වාස. එක ආනාපානය සතිය හිතෝ කරා කඩාවත් වෙනස් ඉතින් මෙන්න මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා හුස්මක් සතිය යුක්තව කරන්න හැටි සතිය නොයුක්තව කරන්න හැටි ආස්වාස් ප්‍රස්වාසයේ සතිය යුක්තව ආනාපාන සතිය හෝ ආනාපාන ඉතින් මේක සතිය කියන බවට ලක්ෂණය අඩු කරන්න පුළුවන් විවිධ පැතිවලින් ආධුනිකයෙකුට කියන්න පුළුවන් අනිත් පැති සියල්ල වහා තබන එක වැඩක් මුළු හදින්ම කරනකොට අන්න අපිට එනකන් අපිට කියන්නේ මම දැන් මෙතන වශයෙන් ඕනම දෙයක් සතු. එහෙම නැත්නම් කියන්න කිසිම තේරුමක් වගේ විභාගයක් නැතුව හොඳනක් බෙහෙතකින් තොරව ඇති හැටි දක්නාසුලුව. බැලුවත් ඇහුවත් ගඳ බැලුවත් රස බැලුවත් ආසක් බැලුවත් ඉතිරිවත් බැලුවත් මේ විදිහට විවිධාකාරයෙන් මේ සත්‍යයට අර්ථ දෙන්න. අපි ප්‍රායෝගිකව පාඩේ හඳුනනවා. අටුවාචාරින් වහන්සේලා පෙන්නන්නේ අපිලාපන ලක්ෂණ කියලා තමයි සතියේ අත්‍යන්ත ලක්ෂණ. අපිලාපන ලක්ෂණ නෙමෙයි අතන විශේෂ දාන දේවා නෙමෙයි අටුවාව සඳහා. ඒවල් නම් සමහර වෙලාවට අපිට ඒවයින් ප්‍රයෝජන ගන්න. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ පිලාපන ලක්ෂණය කියන එකේ විරුද්ධතාව. පිලාපන කියලා කියන්නේ පොලාපයින් කියලායි අපි සිංහලට ගන්න. පොළනවා පොලාපයින් කියන කාපේ හඳුන්වා දෙන්නේ පිටිගොම් කැල්ලක් හරි බරප්ප කැල්ලක් හරි පිළිච්ච ලබු කබලක් හරි වතුරට දැම්මොත් ඒ වතුර මත පොළාතන පැන ඉන්න මිසක කවදාකවත් ඒ කිම්බෙන්නේ නැහැ. ඒකට කියනවා පොළ. සහැල්ලු ගැතිය මතු පිට පාවෙන. අපිලාපන කියලා කියන්නේ කලිපය. කිම්බෙන්නේ නැහැ. කිඳා බහින ගැතිය. ඒසෝ උපමාද වෙන්නේ. අනුතු අපෙන්නන්නේ යෙලි ලබු කබලක්. අබු බුබුලක්. හරියට පැහිටින් සිලබු විදියක් වෙලුනාම කටයුතු තේරම වේලිලා යනවා කුස්කෙඩිය උතුම් දාපම් පොල පොල දැන් කාලේ තිබු කොම් කැලක් තිබ්බා පොරොප්ප කැලක් කියකි දැන් මහා වතුර පැන පැන පැන පැන කියන ප්‍රලාපන අවවම කවදාකවත් ගිලෙන්නේ නැහැ ඊට විරුද්ධ පැත්ත ගත්තොත් දකල කැලක් හරි ගලක් හරි වතුර දැම්මොත් ආපු තැනමදී ඒක සම්පූර්ණ ජලකඳ හරහා කියන අඩියට ගිහින් නතර වෙන එක වළක්වන්න මොනම జగතකට වයින්මයි. ඒක තමයි සත්‍යය. යම් කිසි අරමුණකට ඡතිය හිටියනම් ඒ අරමුණ විනිවිද. කිඳාබයි. නිමග්නයි. ඊවදී. මෙන්න මේක තමයි මේක පිළිබඳව පරිචය කරනකොට දැක්වෙන කියවන මේ සතිය විතර පිහිටියාද නැද්ද ඉතින් අර දැන් විචාල කාලයකට ගැරුපු නේද එතන මාසිසාරේ ගුරුත්ව පසුබට හෙල්ලෙකින් ගමලන්නේ කොට ඒක දැනම බයි හරියට යක් කාලක් ගලක් වතුරට දැම්ම අන්නේ වගේ ආස්වාද ප්‍රසවාසයට අපි හිත යොදන ගමනකොට විවිධාකාර පැතිවලට අත්බන්ද නු අනිය විහිද නොයි මේ ආස්වාසය ප්‍රසවාසය කියන ආස්වාසයේ හිමිනීමක් අනිකුත් සියලුම අරමුණු බහා ගන්නවා. අපිට කියන්නේ සතියේ ලක්ෂණේ වශයෙන් අපිලාපන ලක්ෂණයේ ඉන්න විතර පිහිටියයි. එචා අපි හිතුව ඊගාචිත්තක්ෂණේ සත්‍යයක්. ඒකට ආරමුණ මූල කර්මස්ථානපත් කියලා ආයෙන සද්දය. මේක සද්දයක්. මේක නාසිකාග්ග නෙවෙයි හිතුවේ. මේක කනේ සිද්ධ වෙන්නේ. මේ සද්දයට දැන් ඒ සද්දය කියලා වදින දන්නවා කියන්නේ අරහා සමාන සතියක්. ඒකට හිතවිල්ලක්. මේ සත්‍යකුත් නෙවෙයි අනපාය අසල්පසත් නෙවෙයි හිතවිල්ල. ඒකට හිත ගියා. ඒ හිතවිල්ලේ සත්‍යෙම හිත. ආධුනිකයා ඒක සාමාන්‍ය කුච්චකලතු අභියෝග ගන්නේ නැහැ. එකයි අරගන්නේ ආසාවක් හෝ තරහක් ඇති නොවන මධ්‍යස්ථාර අනපාය මධ්‍යස්ථාර. එහෙම පිට. පිටවනකොට පිටවනකොට එක චිත්තක්ෂණයක් ආස්වාසේ සතිය පිහිටෙවු වගේම ඊගාවට එන ආස්වාසිතත් ලෑස්ති ගතියක් තියෙනවා. ඒ කියන්නේ එලඹ සිටින කොට කරනදී වලදී වීඩියෝ එකට පෙළගස්සලා සරසෙන් එළවෙන් කියලා එළම තියෙන යාතු නැත්නම් තෝකපතුගුණ ඒකට අම්බ. අන්නර එළඹිලා ඉන්න ගතිය තමයි මේ ක්‍රීඩක වෙතින ක්‍රීඩා කෞශල. එතනින් තමයි යාතු කප්පේ. අනිත් වගේ සතිය එළඹිලා තියෙනකොට මොන අරමුණාවක් ඒකට බොහෝම සුහදව සූදානම් ශරීරින් මේක තමයි ප්‍රමාද එහෙම නැතුව වෙලිලපත් කරනකොට ඉස්මත රැස්කිලි කියන්නේ ශාරීරික මුංගිර පොඩ්ඩක් ප්‍රමා වෙන්න කිව්වට ඒ කවදාකවත් ක්‍රීඩා කෞශලයකට කීඩකයේ විදර්ශනය එහෙම කෙනෙකුට ඒ ස්පෝර්ට්ස්මන්ෂිප් ඉංග්‍රීසියෙන් කියනවා විජිලන්ස් නේ ඩෙලිජන්ස් ඒකට කියන්නේ පප මේක කියන්නේ අප්‍රමාද නිසා අප්‍රමාද ලක්ෂණය තමයි පිලාපන මේ පිලාපන බව පුදුමාකාර ගුණයක් බවට පත් වෙන්නේ එක දිගට චිත්තක්ෂණ කීපයක් පුරුදු ඒක බුදුම ගැම්මකට බුදුම ජවයකට එන්න පටන් ගන්නවා අපිව මමයා මගේ ආත්ම ශක්තිය කියනවා ඉක්මවාගෙන යන ගැමකට එන්නේ ඉස්ලාම් පුරුදු කරන සතිය ඉස්ලාම් පුරුදු කරන සතිය අපිට යටයි ආත්මයට යටයි මනාවට යටයි කුසල ඡන්දයට යටයි ප්‍රයත්නයට යටයි වීර්යයට යටයි මොකද මේ යට වෙන සතිය දිගට දිගට එන එන එන එන එන ප්‍රස්වාසය එන එන එන එන ප්‍රස්වාසය මෙනෙහි කරගෙන මෙනෙහි කරන යනකොට අර ඇති වෙන එළඹ සිටි ගතිය අන්තිමට අර වීර්ය ඉක්මවලා ශ්‍රද්ධාව ඉක්මවලා එයා විසින් නැති වෙන්න පටන් අන්න ඒක තමයි බොද්ධිය නිසා එක දිගට අඛණ්ඩව තියෙනකොට තමයි අපිට නැත්නම් මෙහෙම කියන්නේ එක චිත්තක්ෂණයක් සත්‍ය පිටියක් නැති කියලා දැක ගන්න අපේ පොරොසු වෙයි. අඩු ගන්න එක දිගට චිත්තක්ෂණ හතරක් පහක් කියාට පස්සේ තමයි අපිට අඩු ගන්න මේක දැනෙන්නේ. නැත්නම් මතකද? නිසා චිත්තක්ෂණ රාශියක් එක දිගට එනේන අරමුණ පිටවන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ඕනි ශිල්පයක් ලක්සයි. ඕනේ අධ්‍යාපන විදිහට අවශ්‍යයි. ඒ වගේම තමයි විස බීජයක් ඇඟට එනකොට උනත් ඒ විස බීජයට මේ වගේ ගුණ දෙන්න පුළුවන් නම් පුදුමාකාර ප්‍රතිශක්තියක් ඇඟට එනවා. එනකොට බය වෙලා හෝ එනකොටම ඒකට කුලප් වෙන්නේ නැතුව මුණ දෙන ගැතියකට ඕනෙම තැනක තියෙන්නේ මේ මුණ දීමි ශක්තිය තමයි අපිට තියෙන එකම බලය. එහෙම නැත්නම් බියගුල්ලයි කියලා කියනවා. කලබල වුණත් පැනලා ගියත් බියගුල්ලයි. අපිට වෙන්නේ මොනවාරි එනකොටම එක්කෝ එකක් එක සටන් කිරීම හෝ ඒකට පෙරද පලා යාම තමයි සිද්ධ වෙන්නේ. මේ දෙකෙන් එකට අකටු මොන දුන්නා කියලා කියන්නේ. සත්‍යය ඊට හාත්පසම වෙන දෙයක්. සුභ වේවා අසුභ වේවා හේම ගල්බමුණෙක් වාගේ. නොදන්නගෙන. දැරන්නේ තියෙනවා. මේ ඇහෙන කෙනෙක් හේම බලන්නේ. පේන්නේ නිකන් තමාවක ලකුණක් වගේ. තුමාකාර අපිට ගැතියක්. මේ අපිලා කරන ලක්ෂණය කියනවනම් එතකොට මේ හිතට ලැබෙන ලාභය කරගෙන කෘත්‍ය වෙන්නේ අසම්මෝස රසය. සම්මෝස රසය කියන්නේ අපේ හිතට අතෝරක් නැතුව හිත ගමන් කරමින් ඉන්නේ. මේ එකටවත් අපි සමානට බෝල දෙන්නේ මේ කෙනෙකුට අනික බලනවා අර කෙනෙකුට මේක බලනවා ඒ විදිහට අපි සම්මෝසාවේ ගත කරනවා. අසම්මෝස බව කියන්නේ එක සැරයක් අපි ආස්වාසයේ හිතේ දුවත් උදාහරණයක් වශයෙන් අරගෙන ඒක ප්‍රස්වාසයේ නොවන බව. ආශ්වාසයේ බව හිතවිල්ලක් නොකර සබ්ජෙක්ට් නොවන බව හොඳට පැහැදිලි වෙනවා. ඒක තමයි පරිච්ඡේද ඥානෙ කියන්නේ. කිනෙක වෙන් කරගත්ත ගමන් ඒ එක එක බල බෙදෙනවා කියන්නේ. ඉස්ලාමට අය ඔය විස බීජ පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාඥවරු ඉස්ලාම මයික්‍රොස්කෝපයක් අරපේ දූෂිත ජල කඳුලක් කියලා බලනවා. එතකොට දැක්කේ මේක තුළ කොච්චර විස බීජ තියෙනවද? කොච්චර බැක්ටීරියා තියෙනවද කියලා පුදුමාකාර වේගෙන් විනාඩි දෙකකට විතර සැරයක් එකක් ජීකුණා. ඒ නිසා අවශ්‍ය ආහාර තියෙනවා. ජල කඳුල ඇතුළත වේගයෙන් බෝ වෙනවා. ඒ නිසා ඒක විද්‍යාත්මක කරලා තියෙන්නේ. ඒ පිරිසිදු ජල කඳුලක් සහ දූෂිත ජල කඳුලක් කියන දෙක කඩාවක තියෙන මයික්‍රොස්කෝප් එක. ඉතින් බලන්නේ කියන්නේ පිරිසිදු එකේ එකම විශේෂ පිටක්. අපිරිසිදු එකේ සීක්‍රෙන් වැඩෙන ජරාවක් තිබ්බ. එයා පින්සලක් අරගෙන මේ දෙක අතර පුංචි තල හරක් කරනවා. පුංචි බ්‍රිජ් එකක් දැන්. දැන් වල එක විස බීජයක් පිරිසිදු ජල වලට යනකොටම බ්‍රිජ් එකක්. දැන්මඩ පස්සේ හරියටම විස බීජයක් විනාඩි කීයකට සරලට දෙගුණ වෙන්නේ. ඒකෙන් ජලයට මොනවද එකතු වෙන්නේ? ඒක ජලයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක දැක්කන්න පුළුවන්. මේ තමයි මේ මයික්‍රෝබයොලොජි වල පළවෙනිම ශ්‍රේෂ්ඨම සොය. ඊට පස්සේ අපි කණිවිස බීජය පිළිබඳව නම් අප්‍රමාණට එන හැම තොරතුරක්ම අලුත් විද්‍යා පාඩකට. අන්නේ වගේ අපි කොටු කරගත්තා. එකක් කොටු කරගත්තොත් ඒක හදාගන්න මොකද සෙන්නක. මෙන්න මේ සතියෙන් කරන්නේ මොකද්ද? ලක්ෂ කෝටි ගණන් කර්මයේදී එකකට එකක්. හැබැයි ඒක මුළු හදින්ම කරනවා. අන්න ඒකට ඒක පිළිබඳව වෙනදා නොදැක්ක තාලෙට මොකද සපේල උත්තර දෙන්න පුළුවන් ගැටයක්. සම්මෝසාව නැතුව මම මේ ඉන්නේ ආස්වාදයේද ප්‍රසවාසයේද සත්‍යයේද නිතිවිල්ලකද නිින්දකද ඒ සම්මෝසාව නැතුව ඉන්නේ එක හරියට මොනතරම් අල්ලන්න පුළුවන් ගැටයක්. ඒ සම්මෝසාව එනකොටම තමන්ද ඕනේ අරමුණකට ඉතිවිලි වේදනා සද්ද වගේ බොහෝ දේවල් එතකොට අවශ්‍ය දේට යොමු කරවීමේ ශක්තිය. මට සතිය කියලා ශක්තියක් තියෙන නැත්නම් තොච්චක් වගේ තියෙනවා හවන්න පුළුවන්. මට මේ ලාගේ ආනාපාන දාන්න පුළුවන්. වේදනාව දාන්න පුළුවන්. සංකේත දාන්න පුළුවන් කියන විෂය අභිමුඛ කරගන්න. මෙතකල් අපිට පාලනයක් නැතිවෙච්ච දේක පිළිබඳ පුංචි පාලන ශක්තියක් එන්න පටන් ගන්නවා. විශේෂ අභිමුඛ භාවපච්චපට්ඨාන කියන සම්බන්ධ වැටේ පටන් ගන්නවා. දැන් හිත තාමත් මේ කෝලගති තියෙන. කැලෑගති තියෙනවා. අවිචාරවත් ගති ඉන්නකොට මේ සතිය කියන එක ඕන දෙයකට යොමු කරවීමේ ශක්තිය. විෂයාභිමුඛ බව පච්චපට්ඨාන කියන අවශ්‍ය විෂයට අභිමුඛ කරන්න. මේක තමයි ආරක්ෂාව. ඒක තමයි ආරක්ෂාව කියන්නේ. මහා පිළිවිද කියනවනම් අපි මේ බුෆේ ඩයට් එකට මේසෙකට ගිහිල්ලා අපි දන්නවා අපිට මේ රෝගේ තියෙනවා. ඒ නිසා මේ ආහාරය අපිට ගැලපෙන්නේ ඉන්සාර තමන්ගේ ඕනේ ආහාරය ඕන තියෙනවා. තෝරලා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට වෛද්‍යවරු හඳ වෙන්නේ, බෙහෙත් බොන්න වෙන්නේ, හරියට අවශ්‍ය දෙයක්. අනේ ඒක පිළිබඳ චාරයක් නැත්නම් මග විභාගයක් නැත්නම් මේ මනුස්සයාට අර මේසෙම කරදර. ඔක්කොම තියෙනකොට මොකක්? අපි කියන්නේ නිවුස් එක කියන්නේ කාදිරිය ඇක්ටොම් දෙනවා. ඒකම හොඳ දේ කරනවා නරක දේ. නමුත් විෂයාභිමුඛ භාවකච්චකට ගන්නවනම් මේක කවොත් නෙමෙයි මේක තවොත් නෙමෙයි කියලා අවශ්‍ය දේ තෝරා ගැනීමේ ශක්තිය එනකොට එච්චරම අරසාවක්. නිසා ධම්මෝ හවේ රක්කසි ධර්මචාරී කියලා අපි විචාර කෛර පදයක් තියෙනවා. අපි කැමති වෙන ධර්මයේ විවිධාකාර ආරක්ෂා, දන් දීලා ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, සිල්ලකල ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, ආශිර්වාද වලින් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, සමාධියෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, ප්‍රඥාවෙන් ආරක්ෂාව සේරගින්න සාමාන්‍යයෙන් තමන් ආරසා කරගන්න පුළුවන්. අනුන්ගෙන් පරිබාහිරව ස්වාධීනව ආරසා කරගන්න පුළුවන් මේ තමයි මෙන්න වගේ විවිධාකාර දේවල් එනකොට හරියට ඒක යොමු කරවීමේ ශක්තිය. ඉෂාභිමුඛ භාවපත්තානේ තේරුම් ගත්ත දවසේ තේරුණා හැම තැනම අනාරක්ෂාව සහ ආරක්ෂාව එකහා සමානව තියෙනවා. අපි දැක දැක දැන දැන අනාරක්ෂිත දේවල් වලට ගිහිල්ලා දෙයියන්ගෙන් ඉල්ලනවා ආරක්ෂාව. බුදුන්ගෙන් ඉල්ලන ආරක්ෂාව. ආශිර්වාදවලින් ඉල්ලන ආරක්ෂාව. සතියේ ඉඳලා මේ සේරට බැල්ලේ ඒ දේ තෝරනකොට තීරීමේ ශක්තියක් තමයි තියෙනව සතිමත් පුද්ගලයාට පමණයි. අසතිමත් පුද්ගලයා කියන්නේ මොකද්ද නෑ නෑ මාව මට කරගන්න දෙයක් නැතුණා මම මට ඒක සිද්ධ වුණා. සතිය තියෙන එක මම සිද්ධ කරදේ. ආහා මේ විදිහ ආරක්ෂණ තීරු ගන්න තමයි මේ බොද්ධංග මට්ටමේ සතියක් කියලා කියන්නේ මේ භාවනාවේ ශක්තිය මිස නැත්නම් භාවනා ශක්තියෙන් පිට මොන්නම ආරක්ෂාව ගත්තත් ඒක මේ හොඳයි තරුවේ අතර තියෙන සංසන්දනය වගේ සඳහා සමාන ආලෝකයක් තරුවට දෙන්න. ජී ඒක මෙච්චර අතේ තියෙන්නේ අපි මේ නරක දේවල් දිගේ ගිහිල්ලා අරේ දෙන්නාගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. අනිවාර්ය ආරක්ෂාව තියෙන සතිය. ඉතින් මෙන්න මේ විදිහේ මේක තමයි වැටහෙන ආකාරය. ඒක වැටහෙන්නේ නැති ගතිය හොඳට පේනවා. අද බෞද්ධය කොච්චර දේවල් පිටිපස්සෙන්. අනන් තුලම තියෙන මේ සතිය ක්‍රියාත්මක කරන වෙනුවට එක එකනාගේ දේවල් බලාපොරොත්තු වෙනකොටම තේරෙනවා මේ මිනිස්සයා එක්කෝ සතිය වඩන්න බැරිකම පේනවා. නැත්නම් සතියේ මෙච්චර වටිනා ආරක්ෂාවක් දෙන්න බව දන්නේ නැතිකම තියෙනවා. ඒ නිසා ඉතින් নানা ආකාර ක්‍රම වලට යනවා. මේ විදිහට ඇති වෙන සතිය ඇති වෙන්න ආසන්න කාරණාව නැත්තම් අදත්තානේ මොකද්ද කියලා හුවොත් සතියමයි සතිය පදත්තාන. වරද්ද වරද්ද මේක පුරුදු කරන එකමයි පදත්තානේ වෙන්නේ. ඒ නිසා සතිය වැඩි වීම කියන එකම ක්‍රමය තමයි ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක කියන විදිහට මේක දැනගෙන තමයි බොළඳ බවක් නැත්නම් තමයි ආධුනික බවක් ඒ ආධුනික භවයේ කිසිම ලැජ්ජ වෙන්න දෙයක් මම මේක උත්සාහ කරන්න ඕනේ කියලා නැවත නැවත නැවත නැවත කරගෙන තමයි මම කරන්නේ ඒකමයි සත්‍ය ආරම්භ තව සමහරලාට කියනවා තිර සංඥා පදත්තාන කියලා තිර සංඥා පදත්තාන කියන්නේ දේවල් ගොඩාක් දීලා තියෙන වෙලාවේදී කොයි දෙයකද මගේ හිත යායුත්තේ අරසතන මේකයි කියලා දැනගත්ත පස්සේ ඒක ඒක පිළිබඳ සංඥාවක් ඇති කිරීමට ඒක නම කියලා මෙනෙහි කරනවා එතකොට මේ විචල්‍ය සාධක රාශියේ නම ක්‍රීලක් මෙනෙහි කරන එකට හිත විදින්න එල්ල කරා ඒ නිසා ස්ථිර සංඥාවක් ඇතිවීම සලක්කණය මානසිකාර්ය මෙනෙහි කිරීම සතිය පිහිටුවට මොකක් මෙන්න මේ විදිහට සතියේ ලක්ෂණය අපිලාපනවවත් රසය ඉන් ඇතිවනදී අසම්මෝසතාවේ බව පච්චපට්ඨානේ හෝ තමයි වැටෙන ගතිය ඒ අරමුණට මූල දෙන ගතිය විෂයාභිමුඛ භාවව ඒකට ආසන්න කාරණාව එක්කෝ ඒ දේ විනේ කිරීම නැත්නම් වරද්ද වරද්ද දුක දිගට කිරීම කියලා බලනකොට පේන පටන් අර ගන්නවා මෙවැනි දිනු කරගතියක් කවදාකවත් අවුරුදු නෑ කවුරුත් දිනු කරගතියක් අපිට ගන්න බෑ සද්ධාව එමනේ හොඳ සද්ධාවන්ත තැනකට එනකොට අපිට සද්ධාව ආරෝපණය වෙන ගතියක් සතිය එමනේ තමන්ගේ එයාට මුළු ටික අභ්‍යාස කරන අනිවාර්යම කරනවා. කරපු දවසේ ගොඩක් සන්තෝෂ වෙන්නේ මේ ආලෝක සංඥා පහළ වෙච්ච වෙලාවක සමාධිය අපලවක නෙවෙයි. විශේෂයක්. තමන් ජීවිතේ රැකසිච්ච විශේෂණෙකදී පුරුදු කරන ලද සතිය තියෙනවා නම් උතුම් ආරක්ෂාවක් ඇති කරලා දෙනවා. මේ උතුම්වත් සාදාරණට සාදාරණ කලබල වෙනවා. අතිමත පුද්ගලයාට ඒ විශේෂවලදී පුදුමාකාර විදිහේ සූදානමක්. ඒක උගල දෙනෙක් සත්‍යමන්ත කට්ටිය බලාපොරොත්තු වෙන මේ සතිය නිසා ඉක්ම සමාධියෙන් ඕන ප්‍රඥාවෙන් ඕන කියන. ඒක වෙනවා. ජයන්තරවස දුරටම පේන්නේ මේ අශ්ලෝක ධර්ම කම්පා වෙච්ච තැන්වලදී සතුටක් පුද්ගලයාට ඒක සූදානම් කරනවා. ඒ මට විතරක් වෙන්නේ කාටවත් දෙයක්. කලබල වෙලා කරක් දෙයක් නෑ නිසක වෙන්නේ කියලා පුදුම විදිහට මේ ජීවිතයේ සංසාර රෝග කියන ජරා ව්‍යාධි මරණ කියන මුතුන් අවස්ථාවේදී සූදානම් ගතිය තියෙන නිසා ඒ බුද්ධිත කිසිම දෙයක කුපිට බවක් කුප්පන බවක් කුප්පා බව නොකි නොකිපෙන බව එහෙම නැත්නම් කැළඹෙන බව එන්නේ ඉතින් මෙන්න මේ ලකුණු Tamanටම වැටෙන අවස්ථාවක් තමයි සාමාන්‍යයෙන් ආචාර්ය මතයේදී කියනකොට බොජ්ජංග මට්ටමේ මේ බොජ්ජංග මට්ටමේ ගැටය පස්සේ ඉතුරු බොජ්ජංග ධර්ම හතම ඒත් වල ධර්ම වශයෙන් වැඩි කරනවා. ගොඩාක් වෙලා ගත්ත පැයක් විතර ගත්තේ බෑගකට වැඩි වෙලාවක් ගත්තේ අත්‍යවශ්‍ය මේ මුල් වැඩ පිළිවෙලේදීම අපි මූලික තේමාව වශයෙන් තියාගත්ත සතිය ගැන අපි කතා කරන්නේ. ඒ නිසා අප්‍රමාදී වගේ වැඩ පිළිවෙලක් නිසා නමුත් ඉතිරි අපිට සීමිත ධර්ම දේශනා තුලදී මේ සතිය කොහොමද ධම්මවිචේ සම්බන්ධයෙන් ඇති කරන්නේ ධම්මවිචේ කොහොමද වීර්යයට උදව් කරන්නේ කියන විදිහට ඒ හේතුඵල ධර්ම සාකච්ඡා කරමු ඒ සාකච්ඡා කරන වාරයේදී අපිට මේ සතියම තමයි දුරට දුර අවශ්‍ය පවතින්නේ ඒ නිසා පටන් ගන්නකොට සතිපට්ඨාන සතිපට්ඨානේ සතිය තමයි ඊට පස්සේ ඔච්චංග ධර්ම පටන් ගන්නේ සත්‍යපුත්‍රයන්ගෙන් තමයි ඒ වැඩ පිළිවෙල නිසා අපි මේ විපස්සනාව කියන කෙනේ සතියේ තරමට මේ දෙක අතර සම්බන්ධතාවය පෙන්වන්න උත්සාහ කරන නිසා මේ කියන ධර්ම කොටස අහනකොට ඒ තමන්ගේ අඩුපාඩුකම් තියෙනවා හදාගෙන තව ඉදිරියට යන්න ශක්තිය දෙයි. කුසල වැඩෙනවනේ ඒ වගේම මේ ප්‍රායෝගික කොටස ඇසීමෙන් තමයි අතුදවක් වෙනවනේ ඒක තමයි අපි මේ පටහැවිලි බලාපොරොත්තු වෙන සසම. අවස්ථාවේ ඉන්සා අද මේ බයකට කාලයක් උදේශනා කිරීමේ ලැබිච්ච මේ ධර්ම ප්‍රායෝගික සහ කොටස් කවුරුටත් කිට්ටු කරගැනීමෙන් තමන්ගේ සතිය මේ පුල සත්‍යයක් නොසැලෙන සත්‍යයක් වඩපත් ඒවායි මගේ මේ අවශ්‍ය කරන්නා වූ උද්‍යම ධර්ම වැඩිවීම ආර්ය ස්ථානක මාර්ගයේ අවශ්‍ය පසුබිම් සකස් ගැනීමෙන් අවසාන බලාපොරොත්තු වන වූ මාර්ගවලට ඒකාන්තයෙන් මේක හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් අද ජීවිතයන් දේශනා කරන සියලු දිනාටම සැනසීම දා වේවා නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ